සුබුදෑසනක් ඔබ සියලු කෙනෙක්ට ඒසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා විශේෂයෙන් අපිත් එක්ක අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන සෑම කෙනෙක්ම අපි ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ඉතින් අද දින අපි නමස්කාර කරන්න යනවා ඊට ප්‍රථමයෙන් අපි බයිබලය කොටසක් කියවන්ට යනවා අපි පෙරලගමු ගීතාවලිය අනු තුන්වැනි පරිච්ඡේදේ පළවෙනි පදේ සිට පස්වැනි පදය දක්වා. ගීතාවලිය අනුත්තුන්වැනි පරිච්ඡේදේ පළවෙනි පදේ සිට පස්වැනි පදය දක්වා. සමිධානෝ රජකම් කරන සේක. ජයශ්‍රීය නැමති ඉඟ පැටිය බැඳ මහිමලංකාරයෙන් සැරසී සිටින සේක. සදහටම නොසැලෙන සක්වල පිහිට වූ සේක. ඔබේ සිහසුන ආදියේ පටන් තිරසරව පිහිටා ඇත්තේය. ඔබ අනාදී පටන් වැඩ සිටින සේක සමිදුනි සමුදුර රලපතර එසේය සමුදුර රලපතර මහහඬින් ගර්ජනා කරන්නේය. ඒවා මහාණ්ඩින් ගිගුම් දෙන්නේය. සමිධානෝ අහස්තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක. එතුමානෝ ගිගුරුම් හඬ නගන මුහුදු ජලයට වඩා බලසම්පන්නය. රලපතරට වඩා බලවත්ය. සමිදුනි ඔබේ අනපනත් සදාතනිකය ඔබේ දේව මාලිගාව සැබවින්ම සදහටම සුවිශුද්ධය ආමෙන් පිනමස්කාර කරන්න වූ ස්වාමීන් වහන්සේ බලවත් උතුම් පියාණන් වහන්ස අපි මේ උදෑසන ටික මොහොතක් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු අපි උන්වහන්සේට මේ උදෑසන අපේ ගෞරවය දෙමු හලෙලූයා ස්වාමිනි අපි ඔබ වහන්සේගේ නාමය ඔසවනවා ස්වාමිනි අපි ඒ බයිබල් පරිච්චේදය කියවූ ආකාරයට ඔබ වහන්සේ සදහටම රජකම් කරන්නාව ස්වාමින් වහන්ස. ස්වාමිනි ඔබ වහන්සේ නොවනැස්ව ඊයෙත් අදත් හෙටත් සිටින එකම පියාණන් වහන්ස. ස්වාමිනි රජුන්ගේ රජ ස්වාමින්ගේ ස්වාමින් ඔබ වහන්සේ. ස්වාමිනි අපි ඒ අපේ මුකයෙන් ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේ පමණයි එකම ජීවමාන ස්වාමිනී සධාතනික වූ පියාණන් වහන්ස. හලෙලූයා. హలెలుయా స్వామిని స్థుతివేవా స్థుతివేవా హలెలుయా உபமாயிமயன் பிரியத்தின் කිසිම කෙනෙක් නෑ ඔබ වහන්සේ ජීවමාන වූ දෙවියන් වහන්ස ස්වාමිනි ඔබ මැටි පිළිමයක් ස්වාමිනි ගල් රූපයක් නොවෙයි ජීවමානව අපට උපකාර කරන අපට මඟ පෙන්වන අපේ හදවත්වල රජකම් කරන්න ඔපියාණන් වහන්සේ ස්වාමිනි ඔබ වහන්සේට අපේ මුළු මහිමය මුළු ගෞරවයද දින අපි පූජා කරනවා වන්ද සියල්ල ස්වාමිනි ලබන්ට සුදුසු උතුම් එකම පියාණන් වහන්ස ඔබ වහන්සේ පමණයි ස්වාමිනි හලෙලූය අපි ටික මොහොතක් මේ උදෑස්සන අපි ස්තුතිවන්තවමු ස්වාමිත් වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ ප්‍රේම අපි මේ උදෑස්සන සිහි කරමු එය කිසිදාක වෙනස් වෙන්ට ස්වාමින් වහන්සේගේ කරුණාව අපේ සියලු පාපයන්ට සියලු අධර්මිෂ්ඨකමට වඩා උසස් හලෙලූයා ස්වාමිනි ස්තුතියි ඔබ වහන්සේගේ කරුණාව නිසා දෙව්පියාණනි ස්තුතියි ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා ස්තුති වේවා ස්වාමිනි ස්වාමිනි ඔබ වහන්සේ අපට නම කියලා හඬ ගැසුවා ස්වාමිනි මවකුසේ ඉපදෙන්ටත් ප්‍රථමයෙන් ඔබ වහන්සේ අපව තෝරගත්තා ස්වාමිනි අදටත් ඔබ වහන්සේ අපට මඟ පෙන්වනවා අදටත් ඔබ වහන්සේ අපව ගෙන යනවා ස්වාමිනි අපි වැටෙන සෑම මොහොතක ඔබ වහන්සේ අපව නැගිට්ටවනවා ස්තුතියි ස්වාමිනි ඔබගේ කරුණාව නිසා හලෙලූය හලෙලූය අපි මේ ගීතිකාව අපේ ජීවිතයක් නාවක් කරගමු උන්වහන්සේගේ කරුණාව අපේ ජීවිතය විශාලයි හලෙලූයා හලෙලූයා ස්තුතිවේවා ස්වාමිනිින් කැඳ වූ දෙවින් අපේ පුළුවන්කාරකමක් නොවේ හැබැයි ඔබ වහන්සේගේ කරුණාවයි. ස්වාමිනේ අපේ නොහැකියාවට වඩා ඔබ වහන්සේගේ කරුණාව විශාලයි. ස්වාමිනි අපේ සියල්ලට වඩා ඔබ වහන්සේගේ කරුණාව ප්‍රේමය අපේ ජීවිතය විශාලයි. ස්තුතියි දෙවිපාණනි ස්තුති වේවා. අපි ඔබ වහන්සේට මේ උදෑස්තන ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනි ඔබ වහන්සේ සෑම දිනකම අපට අනාර්ග ලෙස ප්‍රේම කරන්න අවපියාණන් වහන්සේ නිසා. ස්තුති ඔබගේ ප්‍රේමය නිසා ස්වාමින අපි මොන වාතාවරණයට මුහුණ දුන්නත්. ඔබ වහන්සේ කිසි දෙනක පවත් නොහරින දෙවිපියාණන් වහන්සේ. විශ්වාසවන්ත වූ ස්වාමින් වහන්සේට අද දිනේ ස්තුතියි. ස්තුති වේවා ස්වාමිනි මහිමය වේවා හලෙලූයා ස්තුති වේවා හලෙලූයා අපි උන්වහන්සේට ස්තුති කරමු. මන්ද උන්වහන්සේගේ පුදුම ක්‍රියා අපේ ජීවිතය අපි සෑම දවසක මත් දකින. උන්වහන්සේ රෝගයේදී පීඩාවෙදී අප සමගයි. උන්වහන්සේ මරු කතරේ පවා අපට උපකාර කරන්නාව අපට මඟ පෙන්වන්නාව අප උසුලාගෙන යන්නාව දෙවිපාණන් වහන්සේ. ඔබයම් කෙනෙ කදුදිනේ ස්වාමින් වහන්සේ අවශ්‍යව සිටිනවනම් ඔබ ඉන්න අවස්ථානය සිට අපි උනන්දුවෙන් යුතුව අපේ මුළු හදවතින් මේ ගීතිකාව ගායනා කරමු. ස්වාමින් වහන්සේට සුවය දෙන්න පුළුවන්. උන්වහන්සේට අප නිදහස් කරන්නට පුළුවන්. උන්වහන්සේට අද දිනේ අපට අවශ්‍ය සියල්ල දෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ. ස්වාමිනී ස්තුතියි. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. බලවත් දෙවිපියාණන් වහන්සේ හලෙලූය ස්තුති ස්වාමිනී ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා ස්තුතිවේවා ප්‍රේමණය පියාණනි අපි ඔබවහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි අපත් සමඟ සහභාගි වෙන්නාව ස්වාමිනි සෑම ජීවිතයක් උදෙසා. සූති ස්වාමිනි මේ ආකාරයෙන් ඔබ වහන්සේට නමස්කාර කරන්න ඔබ වහන්සේගේ වචනය තුළින් පෝෂණය වෙන්ට ඔබ වහන්සේ අපට කරුණාව අනුග්‍රහය දී ඇති නිසා ස්වාමිනි අද දින ඔබ වහන්සේ අපි භාර කරනවා ඔබගේ වචනයෙන් අද දින අපට කතා කරන්න අපේ හදවත්වලට ස්වාමිනි කතා කරන්න මේ කාලය තුළ ස්වාමිනි තව තවත් ඔබ වහන්සේට ලංවෙන්න ඔබ වහන්සේගේ ස්වාමිනී යාඥාවට ස්වාමින ඔබ වහන්සේ තුළ ස්වාමිනි දේව වචනයට වැඩි කාලයක් දෙන්ට ඔබ වහන්ස අපි එකක් කෙනාට උපකාර කරන්න. ඔබ වහන්සේ අපි සෑම කෙනෙක් සමඟ සිටින්න අපේ සෑම පවුලක් ඔබ වහන්සේ ආරක්ෂා කරන්න. ඔබ වහන්සේගේ රැකවරණය තුළ ස්වාමිනි නිරන්තරයෙන් අපට ගමන් කරන්න. ඔබ වහන්සේ උපකාර කරන්න මුළු මහිම මුළු ගෞරවය මුළු ප්‍රශංසාව ඔබ වහන්සේට අපි අද දිනය පූජා කරනවා. ඒසුස් වහන්සේගේ උතුම් වූ අනර්ග ශුද්ධනාමයෙන් ආමේන්. සුබ උදෑසනක් සියලු දෙනාටම යසුස් වහන්සේගේ නාවයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්න අතර ප්‍රීතියක් දෙවියන් වහන්සේගේ ශුද්ධ උලියවිල්ලෙන් අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබව හමුවීමට කතා කිරීමට ලැබීම අද දවසේ අපි විශේෂ කාරණයක් දෙස අවධානය යොමු කරන්න යනෝ මං කැමති ඊට ඉස්සෙල්ල අපි ගිය සතියේ සහෝදරයගේ වචනයකට සවන් දුන්න රෝම පොතේ දොළොස්වෙනි පරිච්ඡේදේ අලුත් ජීවිතය ගැන අලුත් ජීවිතය තුළ තිබිය යුතු කරුණු කාරණාවල් ගැන ඒ වගේම අලුත් ජීවිතය තුළ අපි කොයි ආකාරයේ ප්‍රතිපත්තිද අපි ආරක්ෂා කරගත යුත්තේ කියලා මම විශ්වාස කරනවා ඒක විශේෂ ආශිර්වාදයක් සහ උපකාරයක් වෙයි කියලා ඔබ මේ වකවානුව තුළ ඔබ නිවසට වෙලා ගත කරන කාලය තුළ ඔබ පුළුවන් නම් නැවත රෝම 12 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න. අද දවසේ අපි බලන්න යනවා පරණ කිවිසුමේ යම් කොටසක් දිහා නික්මයාම පොතේ 19 වෙනි පරිච්ඡේදයට අපේ අවධානය යොමු කරන්න යනවා. ඊශ්‍රායෙල් සෙනඟ අපි දකිනෝ මිසරේ වහල්කමේ ඉඳලා මෝසිස් කියන අනර්ග මනුෂ්‍යයාගේ නායකත්වයේ යටතේ අපි දකිනෝ එලියට ගේනෝ ගෙනල්ලා ඔවුන් වනාන්තරයේ ගමන් කරන කාලය තුල අපි දකිනෝ ඔවුන්ට ලැබෙනෝ දෙවියන් වහන්සේ දෙනවා දසපනත. ඒ දසපනත දීමට ප්‍රථම මෝසෙස් කියන මිනිසයා යනෝ දෙවියන් වහන්සේව මුණ ගැහෙන්න 19 වෙනි පරිච්ඡේදේ. අපි කාරණාවල් කීපයක් අද දවසේ බලන්න යනෝ දහනම්වෙනි පරිච්ඡේදය ඉතාමත් අනර්ග පරිච්ඡේදයක් අපි බලමු පළවෙනි පදේ සිට අපි විශේෂයෙන් කියවන්න යනෝ එක දෙක සහ තුන වදන් වලට අපේ අවධානය යොමු කරමු. ඊශ්‍රායල් පුත්‍රයෝ මිසර දේශයෙන් ඇවිත් තුන් මාසයක් වූ එම දවසෙහි සීනායි වනන්තරයට පැමිණියෝය. ඔවුහු රැපිඩිම්හි සිට පිටත්ව සීනායි වනාන්තරයට ඇවිත් වනාන්තරෙහි කූඩාරම් ගසා ගත්තෝය. එහි කන්ද ඉදිරිපිට ඊශ්‍රායවරු කූඩාරම් ගසා ගත්තෝය. මෝසෙස් වනාහි දෙවියන් වහන්සේ වෙතට නැගී ගියේය. ස්වාමින් වහන්සේ කන්දේ සිට ඔහුට හඬ ගසා නුඹ මෙසේ යාකෝබ්ගේ වංශයට කියා ඊශ්‍රායල් පුත්‍රයන්ට දන්වා පන්න. තුන්වෙනි පදය කියනවා පළවෙනි පද දෙක කියන්නේ කඳවුරු බැඳගත් එක ගැන තුන්වෙනි පදේ පැහැදිලිව ප්‍රකාශ කරනවා ඊස්රායල් සෙනග ඒ කන්ද ඉදිරියේ කඳවුරු බැඳගත්තට පස්සේ මෝසෙස් කන්දට නගිනවා මොකටද දෙවියන් වහන්සේව හමු වෙන්න කන්දට යනවා ස්වාමින් වහන්සේව හම්බ වෙන්න අපි දකිනවා මේ කාරණාවේදී මෝසිස්ගේ අවසානයේ මරණයේදී පවා මරණයට ප්‍රථම පවා ප්‍රකාශ කරනවා ද්විතීය කතාව පොතේ අවසානයේ මෝසෙස් වගේ දෙවියන් වහන්සේත් එක්ක මූණට මූණ හම්බුණ මිනිස්සෙක් ඉතිහාසයේ සිටියෙත් නැහැ අනාගතයේ සිටින්න යන්නෙත් නැහැ කියලා. එච්චරට අනර්ග මිනිස්සෙක්. ඌ කන්දට යනවා. කන්දට ගිහිලා දෙවියන් වහන්සේව මුණ ගැහෙනවා. මුණ ගැහුණට පස්සේ දෙවියන් වහන්සේ කියනවා යාකෝබ්ගේ පෙළපතවන ඊශ්‍රායෙල් සෙනගට මෙසේ කියාපන්න. යාකෝබ්ගේ පෙළවත වන ඊස්ට්‍රයිල් සෙනගට මම කියන දේ ගිහිල්ල කියන්න. මොනවද දෙවියන් වහන්සේ ඊස්ට්‍රයිල් සෙනගට කියන්නේ. හතරවෙනි පදේ සිට අපි කියවමු හතර පහ හය. මා විසින් මිසරවරුන්ට කළ දෙයද. නුබලා රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද නුබලා දුටූහිය. දැනුදු නුබලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්න හුනම්. සියලු සෙනග අතරෙන් නුඹලා මට අසාහය වස්තුවක් වන්නහුය. මක් නිසාද මුළු පොළව මාගේය බොම ස්තුතියි. පස්වනි පදයට අපි කියව්වා. දෙවියන් වහන්සේ කියනවා මිසරවරුන් මිසරේ ඉඳලා මං නුඹලව ගෙනාපු ආකාරය සිහි කරන්න මතක් කරන්න. ඒක සිහි කරලා එතන කියනෝ ඒක අමතක කරන්න එපා. මා මිසරයන්ට කළ දේද නුඹලා රාජාලියේ පැටව් පියාපත් උඩ තියාගෙන රැගෙන එනෝ වගේ මං ඔබව රැගෙන ආවා. මං අද දවසේ ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. අපි දන්නෝ මේ කොවිඩ් කියන වසංගතයත් එක්ක අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් දැන් අපි නිවෙස්වල ඉන්නෝ වැඩට යනෝ ආපහු නිවෙස්වල ඉන්නෝ අපි ඉතා අමාරු වාතාවරණයක යනවා. ඒ වගේම අපේ අතීත ජීවිතය තුළ දැන් මොනවාද මේ දෙවියන් වහන්සේ කියන්නේ? දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගට කියන්න කියනෝ අතීතය තුල මම කරපු දේ සිහි කරන්න මතක් කරන්න මම කොහොමද උසුලගෙන ආවේ මම කොහොමද සැපයුවේ මං කොහොමද සුවය දුන්නේ මං කොහොමද ආශිර්වාද කළා තියෙන්නේ ආරක්ෂා කළා තියෙන්නේ ඔබ දන්නෝ දෙවියන් වහන්සේගේ වචනේ අපිට පැහැදිලිව කියන ඔවුන්ගේ ඇඳුම් ඉරුන්නේ සපත්තු ගෙවුන්නේ මේ වෙනකොටත් දෙවියන් වහන්සේගේ සෙනගට දවස්පතා අවශ්‍ය භෝජනය දෙවියන් වහන්සේ සැපයුවා. මේ වෙනකොටත් උන්වහන්සේ සපයනවා. දැන් අද අපි මතක් කරලා බලන්න ඕන දෙවියන් වහන්සේ අප අපි කතා කරනෝ මෞකුසේ පිළිසිඳ ගන්නට ප්‍රථම ඉඳලා ස්වාමින් වහන්සේ අපිව තෝරගෙන තියෙනවා. අපේ නම කියලා කතා කරලා තියෙනවා. උන්වහන්සේ දහසක් අතරින් අපව කතා කරලා තෝරගෙන තියෙනවා. අපේ පාපයට සමාව දීලා තියෙනවා. අපේ ලෙඩ රෝග සුව කළා තියෙනවා. අපි අමාරුකාරී වාතාවරණයන් වලින් යනකොට ස්වාමින් වහන්සේ අර රාජාලියෙක් පියාපත් පිට පැටව උසුලන් එනවා වගේ දෙවියන් වහන්සේ අතීතය තුල අපව උසුලාගෙන ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ විපත්තිදායක තත්වයන් වලදී මරණ සෙවණේ මිටියාවත මැදින් යනකොට සමහර ගණඳුරු අමාරු ස්ථාන වලින් යනකොට දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තිය වෙලා තියෙනවා. අපි කී දෙනෙක් ආපහු හැරිලා දෙවියන් වහන්සේට ඒ ගැන සිහි කරලා ස්තුතිවන්ත වෙනවාද. මේ ස්තුතිවන්ත වීමෙදී ඉතා වැදගත් කාරණා කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි අනාගතයේ අපි යම් විපත්තිදායක දේවල් වලට මුහුණ දෙනකොට ඒක අපේ ජීවිතේ ශක්තියක් මොකද අතීතය තුල ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉඳලා ඒ තැන්වලදී අපිව ගෙනාපු ආකාරය සිහි කරන එක. දෙවනි දේ අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න උන්වහන්සේගේ ਸਰව බලධාරීත්වය සිහි කරන්න උන්වහන්සේ කළ දේවල් ගැන උන්වහන්සේට මහිමය දෙන්න හොඳ කාරණාවක් දෙවියන් වහන්සේ අපිව ගෙනාපුවා අපි ආපු ගමන අමතක කරනවා නම් අපි මුල අමතක කරන්න යනවා නම් සමහර වෙලාවට අපේ අනාගතය අපි දන්නේ නැහැ කොහොමද මුහුණ දෙන්නේ කියලා. මුල අමතක කරන අතීතය අමතක කරන කෙනෙකුට අනාගතයක් ජය ගන්න බෑ. ඊශ්‍රායෙල් සෙනකට දෙවියන් වහන්සේ කියනෝ මෝසෙස් කන්දේ ඉන්නේ මේ වෙලාවේ දෙවියන් වහන්සේත් එක්ක ඉන්නේ දෙවියන් වහන්සේ කියනෝ මම කරපු දේවල් සිහි කරන්න සිහි කරලා ඒව ගැන ස්තුතිවන්ත වෙන්න ඊට පස්සේ 6 වෙනි පදේ බලන්න සෙනක අතරින් ඊට පස්සේ 5 වෙනි පදේ කියනවා මාගේ හඬට කීකරු. එතන කාරණා දෙකක් කතා කරනවා. මම ඒක කැමති. එතන කියනෝ පස්වෙනි පදේ එබැවින් පස්වෙනි පදය කියන එබැවින් හතරවෙනි පදය කියන මං නුඹ වූ සුළඟ එබැවින් දැන් ඉතින් නුඹලා සැබවින්ම මාගේ හඬට කීකරුවන්න හුනම් මාගේ givisuma ආරක්ෂා කරන්න හුනම් කාරණා දෙකක් කියනවා මම නුඹලව ගෙනාව පාපයෙන් මිසරේ වහල් කමින් නිදහස් කරා අද ඔබ වයි මාවයි පාපයෙන් නිදහස් කරලා තියෙනවා උන්වහන්සේ කරුණු දෙකක් ඉල්ලනවා දේව දරුවන් හැටියට දෙවියන් වහන්සේගේ සෙනඟ හැටියට කාරණා දෙක. එකක් මගේ හඬට ඇහුම්කන් දෙන්න. කොහොමද දෙවියන් වහන්සේගේ හඬ අපිට ඇහෙන්නේ? වචනේ. වචනේ එලිදරව් වෙනෝ සුද්ධාත්මයන් වහන්සේ කතා කරනෝ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්නකොට දේශනා වලින් ඉගැන්වීම් වලින් වචනය කියවනකොට එදිනෙදා ජීවිතයේ දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරනකොට වචනයෙන් කතා කරනවා දෙවියන් වහන්සේ මගේ හඬට කීකරු වෙන්න හුම්කම් දෙන්න දෙවෙනි එක කියනවා. ඉතාමත් පැහැදිලිව මගේ ගිවිසුම රක්ෂා කරන්න. මාත් එක්ක ඇති කරගෙන තියෙන ගිවිසුම් සම්බන්ධතාවය ගියසුමාන බ්‍රද නිමේෂ් කිව්වා ඔබට මතක ඇති පැහැදිලිව කිව්වා මේ ලෝකේ ආකාරයට සමාන නොවී දෙවියන් වහන්සේ ඉස්සරහා අලුත් මැවිල්ලක් හැටියට ජීවත් වෙන්න. අපි ගිවිසුම් සම්බන්ධතාවයකට ඇවිල්ලා තියෙන උන්වහන්සේ අපේ පාපයට සමාව දීලා උන්වහන්සේයි මායි අතර උන්වහන්සේ මගේ දෙවියන් වහන්සේ මම උන්වහන්සේගේ දරුවෙක්. පියෙක් දරුවෙක් අතර තියෙන අනර්ග ගිවිසුම් සම්බන්ධතාවයක් තියෙනවා. පාපයට ද්වේෂ කරන නමුත් පාපය ප්‍රතික්ෂේප කරන පෞකාරයට ප්‍රේම කරන මේ දෙවියන් වහන්සේ කියනවා මේ ගිවිසුම් සම්බන්ධතාවය. එබැවින් ඔබ එහෙම නිදහස් වෙලා ආපු නිසා ස්වාමින් වහන්සේ කියනෝ. ඒ මගේ වච්චනයට ඇහුම්කන් දෙන්න, කීකරු වෙන්න, රක්ෂා කරන්න මගේ ගිවිසුම් සම්බන්ධතාවය පවත්වගෙන යන්න. ඒ වගේම හයවෙනි පදේ කියනෝ මේ විදියට. නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. නුඹ විසින් ඊශ්‍රාය පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක. දෙවියන් වහන්සේ කියනවා. අන්න එහෙම වුණාම නුඹලා මට පූජක රාජ්‍යයක් ශුද්ධ වූ ජාතියක්. වචනය රක්ෂා කරන ගිවිසුම කඩ කරන්නේ නැති සෙනගක් වෙන්න මම නුඹව මිදෙව්වා ගැලෙව්වා එතකොට නුඹලා මට පූජක වංශයක් අපේ પરම්පරාව සුද්ධකමට කැපවුණු දෙවියන් වහන්සේට පූජක වංශයක් හැටියට තෝරගත්ත પરම්පරාවක් වෙනවා. ඇයි ඒ? givisum සම්බන්ධතාවය ආරක්ෂා කරන වචනේ සත්‍යතාවය තුල ජීවත් වෙන. ඒ වගේම කියනවා පූජක වංශයක් මට අයිති සම්පතක් නුඹලා මගේ මට අයිති මේ ටික ගිහිල්ලා මෝසෙස්ට කියනවා ඊශ්‍රායෙල් සෙනගට කියන්න. ඊස්රායිල් සෙනගට කියන්න. අපි දකිනෝ ඊට පහළ ඒ ඒ හයවෙනි පදේ පූජක රාජ්‍යයක් කැපවුණ ජාතියක්. ඊට පස්සේ අපි දකිනෝ අටවෙනි හත්වෙනි අටවෙනි පදවල මෝසෙස් ඇවිල්ල සෙනගට කියනවා. ඔබ බලන්න හත සහ අට මෝසෙස් අවුත් සෙනගගේ ප්‍රධානීන් කැඳවා ස්වාමින් වහන්සේ තමාට අනකල මේ සියලු වචන ඔවුන් ඉදිරියෙහි තැබුවේය. එවිට මුළු සෙනඟ එක්ව උත්තර දෙමින් ස්වාමීන් වහන්සේ කී සියල්ලම කරන්නෙමු යයි කීවෝය මෝසෙස් මොනාද කරන්න කන්දෙන් බැහැල ඇවිල ප්‍රජා මූලිකයන්ට කියනවා ප්‍රධානීන්ට කියනෝ සෙනග නායකයන් රැස්කරෝල කියනෝ කිව්වම නායකයන් එක හඬින් නැගිටල කියනෝ දෙවියන් වහන්සේ කියපු දේට අපි කරනවා එක ඉටු කරනවා ඒකට කීකරු වෙනවා ස්වාමින් වහන්සට කීකරු වෙනවා ඒ පොරොන්දු වෙනවා. පොරොන්දුවක් වෙනවා. උන්වහන්සේ කියෝ විදියට අපි කරනවා. මේක තමයි. ඔබ බලන්න මේ පසුබිම ලස්සනයි. හරි හරිම අනර්ගයි. දෙවියන් වහන්සේ කියනවා මන් ඔබව එළියට ගෙනාව. රාජාලියගේ පියාපත් පිට උසුල ගෙනාව. ඒක නිසා මගේ givisuma ආරක්ෂා කරන්න, මගේ වචනයට කීකරු වෙන්න. එතකොට නුඹලා මට අසහාය සම්පතක් වස්තුවක් වෙනවා. පූජක රාජ පරම්පරාවක් වෙනවා. එතකොට කියනවා නුඹලා මට අයිති එතකොට ස්වාමින් වහන්සේ ඊට පස්සේ කියනවා මේ දේවල් ගිහින් කියන්න කිව්වම සෙනග නායකයෙක් ඉදිරිපත් වෙනවා. ඔව් අපි ඒක කරනවා. නවමිනි පදයට එනකොට කාරණා කීපයක් මෝසෙස්ට නැවත දෙවියන් වහන්සේ කියනවා. බලව මානුබ සමග කතා කරන කල සෙනග අසන පිණිසත් සෑම කල්හිම නුඹ කෙරෙහිද විශ්වාස කරන පිණිසත් ඝන වලාකුළින් නුඹ වෙතට එමි මෝසෙස්ට කීසේක. මෝසෙස් සෙනගගේ වචන ස්වාමින් වහන්සේට දැන්වූයේ. බොහොම ස්තුතියි. මොන්න නැවත ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කරනවා. නැවත ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කරනවා. කතා කළා කියනවා බලන්න මම නුඹත් එක්ක කතා කරනකොට සෙනගට ඇසෙන පිණිසත් එතන කියනවා මෝසෙස් සහ සෙනගතර තියෙන සම්බන්ධතාවය දෙවියන් වහන්සේ සැලකීමට ලක් කරනවා. මම ඔබට කතා කරනවා මොකද මෝසෙස් තමයි මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ නියෝජිතයා දෙවියන් වහන්සේ පත් කළ දාසයා මම ඔබට කතා කරනකොට ඒක සෙනඟට ඇහෙන්න ඕන. ඒක සෙනඟට ඇහෙන්න ඕන. ඔවුන් නිතරම ඔබව විශ්වාස කරන්න ඕන. ඔබව විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුලක් මගින් එන්නෙමි වදාළසේක. දෙවියන් වහන්සේ කිව්වා මෝසෙස්ට මං ඔබත් එක්ක කතා කරනකොට සෙනග දකින්න ඕන සෙනගට ඇහෙන්න ඕන මේ දෙවියන් වහන්සගේ හඬ මෝසෙස් තුලින් ගේනවා කියන එක මොකද මෝසෙස් කන්දට ගිහිල්ලා පණිවිඩය අරන් එනකොට සමහර වෙලාවට ඒක සෙනග පිළිගන්න නොගන්න අවස්ථාවල් තියෙන්න පුළුවන් හැබැයි මොකද උනේ සෙනගට ඇහෙන්න ඕන එතකොට දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ මම ඝන වලාකුලකින් නුඹත් එක්ක ඉන්නවා එනවා දෙවියන් වහන්සේත් සමග ජීවත් වෙන මිනිස්සියත් එක්ක දෙවියන් වහන්සේ කතා කරනෝ දෙවියන් වහන්සේ සම්බන්ධතා ගොඩනගනෝ දෙවියන් වහන්සේ ඒ සම්බන්ධතාවයන් වලට ආශිර්වාද කරනවා බලන්න ඒ වගේම දහවෙනි පදේ ඊට පස්සේ දැන් මේ ඔක්කොම ඉවරුණාට පස්සේ ඊටමත් අනර්ග දෙයක් කියනවා මොනවාද කතා කරන්නේ ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතාකොට නුඹ සෙනග ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍ර කරව. ඔවුහු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වැනි දවසට සෑදී සිටිත්වා. මොනාද කියන අදත් හෙටත් නමස්කාරය පිණිස නමස්කාරය පිණිස මොනාද කරන්න දෙවියන් වහන්සේ කියන දහවිනි පදේ ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතාකොට සෙනගවිත ගොස් අදත් හිටත් නමස්කාරය පිණිස සූදානම් කරන්න. මං අද ඔබට කරුණු හතරක් අවසානයේ ගේන්න යනවා. මේකෙන් ඉවරයි. ඔබ මේ කොටස ඊට පස්සේ කියවන්න. මම ඔබෙන් ඉල්ලනවා 19 කියවන්න. දෙවියන් වහන්සේ කතා කළා කියනු নমස්කාර කරන්න සෙනගව ලෑස්ති කරන්න දවස් දෙකක්. තුන්වැනි දවසේ තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය එතෙන්ට එන්න යන්නේ. මෙතන කියනවා වස්ත්‍ර හෝදලා පවිත්‍ර වෙලා සූදානම් වෙන්න නොයෙක් ආකාරයේ මෙතන සූදානම් වෙන්න කරුණු රාශියක් දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ කරුණු රාශිය ප්‍රකාශ කරන වෙලා අදත් හෙටත් මෙතන තුන්වැනි දවසේ මුළු සෙනග බලා සිටින විට ස්වාමින් වහන්සේ වන මම සීනයි කන්ද මත බැස එන්නෙමි. ඒ වගේම කිව්වයි කන්ද ස්පර්ශ කරන්න එපා. කන්ද ස්පර්ශ කරන අය විනාශ වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්න, කියන දේ අහන්න, සෙනගව පහළ තියන්න, පිළිවෙලකට සකස් කරන්න සූදානම් වෙන්න මං ඔබ ඔබ සහ අපි සියලු දෙනා මේ කියවනකොට මගේ හදවතත් පෙළඹෙව්ව දෙයක්. අපි කී දෙනෙක් දේව පාමුලට යනකොට සූදානම් ඇතුව යනවද? අපි කී දෙනෙක් දේව පාමුලට යනකොට අපේ දරුවන් සූදානම් ඇතුව සූදානම් කරලා යවනවද? සූදානම් වෙනවද? සූදානම් කරනවද? සූදානම් වෙලා ඒකට කාලය අරගෙන මෙතන කියන දවස් දෙකක් දවස් දෙකක් සූදානම් වෙන්න ඊට පස්සේ ඔබ බලන්න දවස් දෙකක් සූදානම් වුණාම 11 වෙනි පදේ කියන තුන්වන දවස සූදානම්ව සිටිය යුතුය තුන්වෙනි දවසේ තමයි මුළු සෙනඟ බලා සිටියදී ස්වාමින් වහන්සේ පැමිණෙන්නේ. තුන්වෙනි දවසේ තමයි ස්වාමින් වහන්සේ පැමිණෙන්නේ. උන්වහන්සේගේ අභිමුඛයේ එන්නේ. අපි සබත් දවසේ සුද්ධ කොට පවත්වනවා. අපි මේ වෙනකොට නිවසේ ඉන්නේ. මම ඔබේ අහන්නේ ඔබ නිවසේ හිටියත් කොහේ හිටියත් සබත ඒ සබත සූදානමෙන් ඔබ සූදානම් වෙන්න යම් කාලයක් ගත කරනවද? නැත්නම් ඔහේ හිතුණා දඩබඩ ගාලා සියලු දේවල් කරගෙන ඔබ උත්සාහ කරනවද කිසිම සූදානමක් නැහැ යන්න ඕන කරන්න ඕන ඒක ඒ මේ දෙවියන් වහන්සේගේ වචනේ අනිත් ඔබ මතක තබා ගන්න සුද්ධ වූ දෙවියන් වහන්සේ පිළිවෙලක් ඇති දෙවි කෙනෙක් දවස් 6කින් ලෝකය මැව්වා. ඊටමත් අනර්ග විදියට 7 වෙනි දවස නිවාඩු ගත්තා. දෙවියන් වහන්සේ ਸਰව බලධාරී. උන්වහන්සේ සියලු දේ පිළිවෙලකට වැඩ කරනවා. ඒක නිසා අපි දකිනවා මෙතනත් කියනවා සූදානම් වෙන්න සූදානම් වෙලා ඇවිල්ලා උන්වහන්සේ ඔබ බලන්න 10 වෙනි පදේ ඉඳන් 14 වෙනි පදේටම 13 වෙනි පදේටම කියන සූදානම් වීම 14 වෙනි පදේ කියනවා මෝසෙස් කන්දෙන් බැස සෙනග වෙත පැමිණ নমස්කාරය සඳහා ඔවුන් සූදානම් කළේය ඊට පස්සේ කියනවා වස්ත්‍ර සෝදාගෙන එක කරා ඉරවස දාසය කියනෝ තුන්වනදා උදාවන විට කන්ද මත මේක ගර්ජනා හා විදුලි කෙටීම් ගන වලාකුල්ද තද හොරණෑ හඬද විය කඳවුරේ සිටි සියලු සෙනග වෙවුලන්ට වූහ එවිට මෝසෙස් දෙවියන් වහන්සේ හමුවන පිණිස සෙනග කඳවුරින් පිටතට ගෙනාවේය ඔහු කන්ද පාමුල සිටගත්ත ස්වාමින් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මැස බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් දුමෙන් වැසී තිබුණේය. මේක ඉතාමත් වැදගත්. අද දවස්සේ කාරණාවල් හතරක් අපි බැලුම් ඔබේ අවධානය යොමු කරනවා. අවසාන වශයෙන් අද බැලූ කොටසේ. පළවෙනි කාරණය තමයි ඔබව ගෙනාපු ආකාරය සිහි කරන්න. දෙවියන් වහන්සේ ඔබව ගෙනාපු ආකාරය අමතක කරන්න එපා. ඔබ ස්වාමින් වහන්සේ ඔබ උසුලගෙන ආපු ආකාරය මතක තබා ගන්න. දෙවැනි කාරණය උන්වහන්සේගේ හඬට කීකරු වෙන්න උන්වහන්සේගේ ගිවිසුම රක්ෂා කරන්න. දෙවියන් වහන්සේ එතකොට කියනවා ඔබ මට අයිති සම්පතක් ඔබ පූජක වංශයක් පූජක පරම්පරාවක්. පළවෙනි දේ දෙවියන් වහන්සේ ඔබව ගෙනාපු මාව ගෙනාපු ආකාරය මතක තබා ගන්න. දෙවියන් වහන්සේගේ සත්‍යතාවයේ වචනය පාවා දෙන්න එපා. ඒකෙන් පිටපනින්න එපා. දෙවනි දේ ඔබ මතක තබා ගන්න. පැහැදිලිව උන්වහන්සේගේ හඬට කීකරු වෙන්න. කීකරු වෙන්න. යටත් වෙන්න උන්වහන්සේගේ givisum සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. ඒ givisum සම්බන්ධතාවය පවත්වන අයට දෙවියන් වහන්සේ කිව්වා මට ඔබව සම්පතක් මට අයිති සම්පතක් ඒ වගේම පොළව පොළොවේ ඔබ පූජක පරම්පරාවක්. තුන්වෙනි දේ දෙවියන් වහන්සේ අටවෙනි පදේ කිව්වා උන්වහන්සේ කියපු සියල්ල නායකයෝ පල්ලෙහාට ආවම කිව්වා අපි කරනවා. උන්වහන්සේ කියලා තියෙන දේ අපි කරමු. ඒක අමාරුද? ඒක අපේ ඇස් වලට අයහපත්ද? ඒකෙන් ප්‍රශ්න ඇති වෙයිද? ඒකෙන් සමහර විට අනාගතේ අපිට දන්නේ නැහැ මොනව වෙයිද? හැබැයි දෙවියන් වහන්සේ කියපු දේ අපි අමාරු වුණත්, ලේසි වුණත් ඒ දේ ඉෂ්ට කරමු. හතරවෙනි දේ දේව අභිමුඛයට යනකොට සූදානමින් යමු. নমස්කාරයට යනකොට සභාවට යනකොට යාඥාවට යනකොට පුහුණු වීම් වලට යනකොට යන්න යන්න ඕන නිසා නෙවෙයි සූදානමින් යමු ලෑස්ති වෙලා යමු දෙවියන් වහන්සේව දකින්න බලන්න අහන්න උන්වහන්සේව අත්දකින්න යමු දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා අපි යාඥා කරමු සියලු බල ඇති සර්ව බලධාරී ජීවමාන ශුද්ධ දෙවි පියාණනි අපි ඔබ වහන්සේගේ උතුම් පාද පාමුලට මේ දවසේ එනවා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනෝ. ඔබ වහන්සේ අපව ගෙනාපු ආකාරය අමතක කරන්න ඉඩ දෙන්න එපා. ඔබ වහන්සේගේ ගිවිසුම් සම්බන්ධතාවය සහ ඔබ වහන්සේගේ හඬට කීකරු වීම නිරන්තරයෙන් අපේ ජීවිතේ පවත්වාගෙන යන්න උපකාර කරන්න. ඔබ වහන්සේ කියන දේ කරන්න පුළුවන් මිනිස්සෙක් කරන්න අපිව. ඔබ වහන්සේගේ අභිමුඛයට එන වෙලාවේදී සූදානමින් සහ ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ යහපත් ලෙස ඔබ වහන්සට ගෞරව කළ හැති ආකාරයෙන් පැමිණෙන්න අපට උපකාර කරන්න. අපි ඔබ වහන්සේගේ ශුද්ධ දෑත්වලට බාර වෙනවා. ස්වාමිනි මේ එන්නාව දවස් සමාරුණත් අද දවසේ වචනය අහන සියලු දෙනා ගැන යාඥා කරන උන්ගේ පවුල් ගැන යාඥා කරනවා උන්ගේ ජීවිත ගැන යාඥා කරනවා මහෝත්තම දෙවිපියාණනි ඔබ වහන්සේගේ විශේෂ දේව ආශිර්වාදය දේව මැදහත්කාරකම ඒ හැම කෙනෙක් මත මේ දවසේ උදෑසන අපි ඉල්ලා සිටිනෝ ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපි සමග සිටින ਸਰව පරාක්‍රම දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේගේ සුද්ධ දෑත්වලට බාර වෙනවා දැන් පියවූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයක් පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මෙන් වහන්සේගේ මඟ පෙන්වීම සහ ආරක්ෂාව දැනුත් මතු සදාකාල ස්වාමින් වහන්සේ එනතුරු ඔබ සියල්ලන් සමග වේවා ආමේන් සියලු දෙනාට යේසු පිහිටයි ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා